ශාසනාව ශ්‍රවණය කරන්නට එක් වෙන්නයි ඔබට ආරාධනා. ධර්මානුශාසනා දේශකයාණන් වහන්සේ කුරුවිට හල්පේ ශ්‍රී සාංගිකාරාම පුරාණ මහා විහාරයේ හොරණ වගවත්ත ශ්‍රී දේවදක්කිතාරාම පුරාණ මහා විහාරය යන උබේ විහාරයන්හි ආගමික සේවා කෘත්‍යාධිකාරී පූජ්‍යපාද මීවන පලාණී රතනසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ සංයුතනිකායේ බහුදීත සූත්‍ර දේශනාව ඇසුරෙන්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 සම්මා සම්බුද්දස්ස සාදු සාදු නහනුනි මස්ස සම්නස්ස බල්ලිවත්දා චතුන්දස අජ්ජ සට්ඨෙන් නදිස්සම්ති තේනායන් සමනෝ සුඛේ නාමයිහං බ්‍රාහ්මන බල්ලේවත් දා චතුන් දස අජ්ජ සට්ඨින් නදිස්සාන්ති තේනාහං බ්‍රාහ්මන සුඛීති සාදු සාදු සාදු සද්ධා සම්පන්න කාරුණික පින්වත්නි සාන්ති මුනේන්ද්‍ර භාග්‍යවත් සම්මා සම්බුදු අමාමේනයන් වහන්සේ මහත්ෝ කරුණාවෙන් දේශනා කොට වදාළ සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්තයට අයත් අරහන්ත වග්ගයේ බෞද්ධේතු සූත්‍රයයි අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් මට ඇරයුම් ලැබිලා තියෙනවා. මේ සූත්‍ර දේශනාවෙන් ධර්ම දේශනා කරන්න සූදානම් වෙන වෙලාව අපේ සදැහැති බෞද්ධයන්ගේ සිස්සතන් වලට නිවීමක් සැනහීමක් ලං කරගන්න මේ ධර්ම දේශනාව උපකාරී වෙනවා යම් කිසි දෙයක විශාලත්වය ඒකේ අගේ වැඩි වෙන්න හේතුවක් නෙමෙයි අපි ජීවත් වෙන මේ මහ පොළවේ මහ විශාල කඳු පර්වත විරිසිකර ගල් බුරුළු අතරේ පුංචි මණිකක් ගොඩක් වටිනවා මණික පුංචි වුණාට වටිනාකමෙන් වැඩි ඒ මණික වටිනාකම වැඩියෙන් තියෙන්නේ කපල හොඳට උපමට්ටම් කළාම අපේ සිතත් ඒ වගේ. අපේ සිත ස්වභාවයෙන් පිරිසුදු එකක්. ඒ වුණාට ඒ පිරිසුදු සිත නොයෙක් හේතු නිසා අපිරිසුදු වෙනවා. වරද දෙකක් නෙමෙයි. දවසක් අරගෙන බලන්න උදේ නිදපැදුණින් අවදි වෙච්ච වෙලාව ඉඳලා රැ නිින්දට යනතුවාම අපේ සිතේ අප්‍රමාණ සිතුවිලි පහළ වෙනවා. හරියට ගඟක් ගලනවා වගේ. මේ පහළවන සිතුවිලි හැම එකක්ම පිරිසුදු නෑ. බොහෝ දුරට රාත්‍රී නිදපදුරට ගිහිල්ලා ආපසු හිතලා බැලුවොත් එහෙම දවසේ වැඩියෙන් පහළ වෙලා තියෙන්නේ අපිරිසුදු සිතුවිලිනේ. ඒකයි ස්වභාවය. එවන් සිතක් හොඳ මඟට අරගෙන පිරිසුදු සිතක් බවට පත් කරගත්තාම හරියට ආයුධයක් මොහත් කරනවා වගේ. පිරිසිදු කරගත්තාම ඒ මෝහත් කරගත්ත ආයුධයෙන් හොඳට වැඩ ගන්න පිළිවන් වගේ පිරිසිදු කරගත්ත සිතින් අපට අප්‍රමාණ යහපත උදා කරගත්තේ. එහෙනම් සිත සකස් කරන්න ඕනේ සිතින්මයි. සිතින්ම සිත සකස් කරගත්තාම අප්‍රමාණ සැනසෙල්ලක් ජීවිතයට උදා වෙනවා. මේ ලෝකයට සියලු දුක් දුම්නස් නැති කරන නිවුණු සෙනහුණු සිතක් පහළ කරන්න ඊටාම වටින නිර්මල ඖෂධය සාගත්තේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒකයි අපේ වේදකම ආම්දරුව මතක් කරලා දුන්නේ අපිට සත්හට වන බව දුකට වේදානම් කියලා. මේ ලෝකේ ජීවත් වෙන හැම දෙනාටම මේ සියලුම බෞද්ධකින් නිදහස් වෙන්න හොඳම ඖෂධය සාදුන්නේ බුදුරජාණන් වහන්සේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේට කියන උත්තරීතර වෛද්‍ය කියලා. වෛද්‍යවරයෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ ඖෂධය ලබලා දුන්නේ රෝගයට නෙමෙයි. රෝග නිදාණයට. වෛද්‍යවරයෙක් ළඟට ගියාම හොඳ දක්ෂ වෛද්‍යවරයා මුලින්ම අහන්නේ හැදිච්ච රෝගය ගැන නෙමෙයි රෝග නිදානය පිළිබඳ මේකට අපේ සිංහල වෛද්‍යවරු හරි දක්ෂයි බොහෝ දුරට බටහිර වෛද්‍යවරු දක්ෂයි කියනවා නෙමෙයි නමුත් බලන්න ඒ ශ්‍රණයකින් ඔහු රෝග නිදානය සොයා ගන්නවා හැබැයි ඒ නිදානයටයි බෙහෙත් කරන්නේ නමුත් ශරීරේ රෝගයක් ඇතිවුනහම මේ රෝගී ඊළඟ භවයටත් යනවා කියලා ප්‍රශ්නයක් නැහැ. සමහර ලාවට මරණයට එක්තුණුත් මරණයෙන් අවසන් වෙනවා. නමුත් මනස අප්‍රිසුදු වුණොත් මනස රෝගී වුණොත් එහෙම මනස රෝගී වෙන අවස්ථාවල් වැඩි. එතකොට මනස රෝගී වුණාම ඒ රෝගී විච්ච මනස සුවපත් කරගත්තේ නැත්නම් ඒ මොහොතේම ඒක භවයෙන් භවයට ගමන් කරලා ආත්ම දසදහසක් ඉදිරියට යනවා. ඒක නිසා මෙන්න මේ සිත මනවින් පිරිසුදු කරන හොඳම ක්‍රමය සයාගත්තේ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඔබ අප වඳින්න පුදන්න ගරු කරන සත්කාර සම්මාන දක්වන ශාක්‍ය මුනිේන්ද්‍ර භාග්‍යවත් සම්මා සම්බුදුමාමේනියන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේට මේ නිසාම ලැබිච්ච සම්මානීය නම් අප්‍රමාණයි. අප්‍රමාණ සම්මානීය නම් ලැබිච්ච බුදුරජාණන් වහන්සේට. ඔයත් සමහර ලාවට කියලා බැලුවොත් ඔය නාමාෂ්ට සතකේ පෙබිරින්වල පුංචි හාමුදුරුවන්ට පාඩම් කරන පොතක්. මේ පොතේ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ නම් 107ක්. ඉතින් ඒ වගේ දේශනාවල බොහෝ සෙයින් මේක සඳහන් වෙයි. එතකොට ඒ විදිහට ඒ උත්තරීතර තත්වයක් බුදුරජාන් වහන්සේට ලැබුණේ මේ සිත සදාටම සුවපත් කළ හැකි ශාස්ත්‍රවරයන් වහන්සේ නිසායි. ඒ නිසා අද දවසේ ඔයත්න්ට මේ දෙන්න සූදානම් වෙන්නේ සිත සුවපත් කරන ධර්ම ඖෂධය. මෙය පානීය කරන්න ඒතං පිවත බික්කවෝ මේක හොඳින් පානය කරන්න ඕනේ. හැබැයි පානය කරන්නේ සිහිනුවනේ. සිහිනුවන් හොඳට සවන් දුන්නා මේ දේශනා කළ ධර්මයේ එක වචනයක් නැරෝ යත්තන්ගේ හදවත් තුළ තැම්පත් වෙනවා. තැම්පත් වෙච්ච ධහම නැවත නැවත මෙනෙහි කරලා සිහිනුවනේ අවබෝධ කරගන්න උත්සාහ කළොත් ඔබ මේ ධර්ම දේශනාවෙන් නිසි ඵල නෙලා ගත්ත වෙනවා. එතකොට අද මම මුලින් සඳහන් කළා මේ ධර්ම දේශනාව සඳහා මාන්තුකා කරගත් සූත්‍රය බහුධීතු සූත්‍රය මේ දේශනාව කරද්දී මෙහි නිදානය පොඩ්ඩක් මතක් කරන එක ගොඩක් වටිනවා දේශනාව පටන් ගන්නෙම එවං මේ සුතං ඒකං සමයං භගවා කෝසලේසු විහෙරති අඤ්‍යතරස්මින් වනසණ්ඩේ කිය. සම්මා සම්බුදුරජාණන් වහන්සේක කාලයක කොසල් ජනපදයේ එක්තරා වනලෙහෙබක වැඩ හිටියා. මේ වනලෙහෙබ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේට මුණ ගැසුණා භාරද්වාජ ගෝත්‍රයේ එක්තරා බමුණෙක්. මේ බ්‍රාහ්මණයා හරි අමාරුවක වැටිලා හිටියේ. මොකද මේ බ්‍රාහ්මණයාට හිටියා ගොන්නු 14 දෙනෙක්. මෙයා ගොවිතැනින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් එක දවසක් මේ බ්‍රාහ්මණයා තමන්ගේ කුඹුරු වැඩ කරලා දහවල් කාලේ කෑම ටිකක් කාලා ඉන්න ඕනේ කියලා හරකුන් වලහෙලා නිදල්ලේ කන්න ඇරියා. සවස් කාලේ ඇවිල්ලා බැලුවාම හරක් ටික නැහැ. සේරම වන වැදිලා. මේ මිනිස්සයා රෑ වෙනකන් හෙව්වා හෙව්වා හෙව්වා හරක් ටික නැහැ. දැන් හරි සංවේග ජීවත් වෙන්නේ මේකේ. ඒක තමයි යාගේ ජීවනෝපාය. රෝපාලනය කියන්නේ අතීතයේ හොඳ දැහැමි රැකියාව. එතකොට බලන්න දැන් මෙයා බොහෝම දුකින් කල්පනා කර කර මේ වනාන්තරයේ ඇවිද විද හොයනවා හරගොන්. මෙහිම සොයාගෙන යන මේ මමුණට දකින්න ලැබුණා මහා අපූර්ව දසුණක්. සිත නිවෙන දසුන මේ වනාන්තරයේ ගහක් මුල ඊටාම සංසුන්ව බොහොම සැහැල්ලුවෙන් වැඩ ඉන්නවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිසිවෙක් නැහැ කිසිම දෙයක් නැහැ පරවාගස් සිවුරෙන් ඉසුබෝගාලා හරිම ලස්සනට බොහොම සංසුන්ව බොහොම සතුටින් වැඩ ඉන්නවා මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. බලාගෙන ඉන්නකොට මෙයාගේ සිත හරි සැහැල්ලු වෙනවා. මේ සිත සැහැල්ලු වෙලා කල්පනා කරනවා මේ ශ්‍රමණ බහත් ජෞතමයන්ට කිසිම දෙයක් නෑ. රකින්න මොකවත් නෑ. හරි සතුටින් ඉන්නවානේ. අනේ ටිකක් කතා කරලා බලන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වැඳලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ගොන්නු 14 දිනක් කියනවා බලිවද්දා චතුද්දස ගොන්නු 14ක් ඉන්නවා මේ ගොන්නු 14 දෙනාම උදේ වරු වැඩ කරලා ලිහලා නිදැල්ල දැම්මා කන්න කියලා අනේ හවස් ඇවිල්ලා බලනකොට හරක් නැහැ වනාන්තරේ පුරාම විද්දා මං හරි දුකින් ඉන්නේ. ස්වාමීන් වහන්සේට එහෙම මොකුත් නැහැනේ. වහන්සේ හරි සතුටින් ඉන්නවා. හැබැයිටම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේටත් නැද්ද මේ වගේ හරක් පට්ටියක්? එහෙම කියලා බුදුරජාණන් වහන්සේගෙන් නැහුවා. බුදුරජාණන් වහන්සේව දහලා පින්වත එවැනි හරකෙක් නැති නිසා මං හරි සතුටින් ඉන්නවා. දැන් බ්‍රාහ්මණයට පුදුම හිතුණා. ඇයි? හරක් නැති හින්දා සතුටින් ඉන්නවලු බුදුහාමුදුරුවෝ. තව ප්‍රශ්නයක් අහන්න ඕනේ. දැන් ඊළඟට කිව්වා ස්වාමී මට තියෙනවා තල කුඹුරක්. තල වපුරන්. මේ තල කුඹුර වපුරපු දවසේම හොඳටම වැස්සා. වැහෙන තල ඇට ටික පස්සට ගියා. තැනින් තන ටිකක් පෙළ ඒවත් පණෝ කෑවා. පණෝ කාලා සමහර ඒවා තල කුල එකක් දෙකක් තියෙනවා. අනේ ස්වාමීනි මං හරි අමාරුක ඇල්ලලා ඉන්නේ. ඔබ වහන්සේටත් නැද්ද ඒ වගේ තල කුඹරක් එහෙම කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ බදාලා නෑ පින්මත. මට එහෙම තල කුඹරක් නැති නිසා මං හරි සතුටින් ඉන්නවා කිව්වා. දැන් මේ බ්‍රාහ්මණයට හිතුණා තව එකක් කියන්න ඕනේ. මෙහෙම කල්පනා කළා හිට කිව්වා මේ ස්වාමීනි දැන් මේ තල කුඹර මෙහෙම ගිහිල්ලා මට අස්සන්න මොකුත් නැති වෙලා ගියානේ. මගේ දැන් ධාන්‍යාකාරය අටුකුටු ඔක්කොම හිස් වෙලා. හරි ප්‍රශ්නේ. ධාන්‍යාකාරයේ හිස්. හිස් වෙච්ච ධාන්‍යාකාරය ඉතක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ. මිහිව ඇවිල්ලා පිණුම් ගහනවා දැන් හිස් ධාන්‍යාකාරය. ස්වාමීන් වහන්සේටත් ඒ වගේ හිස් ධාන්‍යාකාරයක් එහෙම නැද්ද? බුදුරජාණන් වහන්සේ වදාහරනවා මට එහෙම එකක් නැති නිසා මං හරි සතුටින් ඉන්නවා කියලා. ඒකවන මේ බ්‍රාහ්මණය කල්පනා කළා තව කාරණයක් කියලා බලන්න ඕනේ. ස්වාමීනි මම කුඹුරු වැඩ කරලා ඔන්න හවස් කාලේ ඉතින් කොහොම හරි ගෙදරට එනවා. ගෙදරට උඩ වෙලා ඉතින් බොහොම කුසගිනී බොහොම වෙහසයි. කන්න කියලා බත් පංගුව අතට ගන්නවා. ස්වාමීනි මගේ දෝරු හත් දෙනාම වැඳ බොය. දීගෙట్లా ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඒ අයගේ දරුවෝ 14 දෙනෙක් ඉන්නවා. ඒ දරුවෝ ටිකක් මේ ගෙදර ඉන්නේ. ස්වාමීනි මං වෙහෙස වෙලා හිට ගෙදර ඇවිල්ලා බත් කන්න කියලා පංගුව අතට ගන්නකොට මේ දරුවෝ ටික මාර පැටව වගේ පැනලා මගේ පිඟාන උදුරගෙන සියරම කනවනේ ස්වාමීනි. ඔබ වහන්සේටත් ඒ වගේ දරු පැටව ටිකක් එහෙම නැද්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. බුදුරජාණන් වහන්සේ බදාන පින්වත එහෙම නැති නිසා මං හරි සතුටින් ඉන්නවා. දැන් බ්‍රාහ්මණයාගේ සිතත් ටිකක් සැහැල්ලු වුණා. බ්‍රාහ්මණයා අහනවා ස්වාමීනි දැන් ඉතින් මම කොහොම හරි ඔය බත් ටික කාලා නිදා ගන්න කියලා ලෑස්ති වෙනවා. එදාට සමහරවට निराහාර. මගේ ගෙදර තියෙනවා තන ඇතිරියා. තනකොළ වලින් හදලා තියෙන්නේ. මේක දැන් මාස 7ක් වෙනව උතන. මේ තන ඇතිරිය පණෝ ගහලා මං නිදාගන්න යන්නේ ඔය තන ඇතිරිය උඩ. ඕකොට ඉතින් මං නිදාගත්තාම අනේ ස්වාමීනි අර තියෙන සත්තු මාව කනවා හපා කනවා. ස්වාමීන් වහන්සේටත් නැන්දේ වගේ පණෝ පිරිච්ච තන ඇතිරියක් කියලා හැවුවා. බුදුරජාණන් වහන්සේ වදාළ නෑ නෑ මට එහෙම නැති නිසාම මං හරි සතුටින් ඉන්නවා. බ්‍රාහ්මණයාට දැන් ලොකු සැහැල්ලුවක් හිතට. ඇයි? නැතිකම හින්දා සතුටින් ඉන්නවා කියලා. දැන් මම මේකෙන් අදහස් කරන්නේ ඔයත්තන්ට නැතිකම හින්දා කියන්න කියලා. එතකොට බලන්න මේ බ්‍රාහ්මණය කියන ස්වාමී දැන් ඉතින් ඔහොම මේ තනයිත්‍රි පෙරලි පෙරලි ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඕන්න පාන්දර නිින්ද යාගෙන එනවා. අනේ ස්වාමීන් මගේ ගෙදර බිරිඳක් ඉන්නවා. ඇඟ පුරා තලකැලල් හැරිලා. හරිම රෞද්‍ර ගෑනු කෙනෙක්. උදේ පාන්දර මේ මිනිස්සයා මට පයින් ගහලා කෝද්දනවනේ. මට පයින් ගහලා කෝද්දනවා. කෝද්දලා හිට කියනවා "ඔහොම නිදාගෙනලා හරියනවා." "ඔහොම නිදාගෙනලා හරියනවා." දැන් නායකාරයෝ ඉක්මනින් යනවා වැඩපොළට. අනේ ස්වාමීනි ඔබ වහන්සේටත් ඒ වගේ බිරිඳක් නැද්ද කියලා ඇහුවා බුදුරජාණන් වහන්සේගේ. භාග්‍යවතුන් වහන්සේ වදාරන පින්වත මට එහෙම දෙයක් නැති හින්දා මං හරිය සතුටින් ඉන්නවා. ඊට පස්සේ බ්‍රාහ්මණය කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් ඔහොම ඉඳලා කොහොම හරි පාන්දර මං අවදි වෙනවා. මේ බිරිඳගේ පාපහාර කාලා හිට අවදි වෙනවා. අවදි වෙනකොට පාන්දර මෙනවා ණයකාරයෝ ණය ඉල්ලන. දැන් ඉතින් ස්වාමීනි මම මොකද කරන්නේ ඉක්මනින්ම මේ ණයකාරයෙන් මිදෙලා කොහොම හරි ගෙදරින් පැනලා යනවා. ස්වාමීන් වහන්සේටත් උහම ණයකාරයෝ ඉන්නවද කියලා ඇහුවා. භාග්‍යවතුන් වහන්සේලා දාලා පින්මත මට වෙන්නක් නැති නිසා මං හරි සතුටින් ඉන්නවා. දැන් මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට කියා හිටිනවා ස්වාමීන් වහන්සේ වහන්සේ. මම ඔබ වහන්සේගෙන් අසූ හැම ප්‍රශ්නයකටම ඔබ වහන්සේ කිව්වේ වහන්සේ කිසිම දෙයක් නැති නිසා හරි සතුටින් ඉන්නවා කියලා. මට ඒ සතුට දැනෙනවා ස්වාමීන්. මටත් ওই සතුට ලබලා දෙන්න බැරිද? පුළුවනි. ඒ කොහොමද? ඒක ලබලා දෙන්න නම් මගේ ශාසනය පැවිදි වෙන්න ඕනේ. ඒ ගමන බ්‍රාහ්මණයෙක් වුන් හරි මං කැමතියි. ඊට පස්සේ දැන් ඔන්න බ්‍රාහ්මණයා මහාන වුණා. මහාන්නාට පස්සේ මට ආයි ගෙදර මතක් වෙනවා. මෙයා කියනවා බුදුරජාණන් වහන්සේට අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පැවිදුණාට හරි ප්‍රශ්නේ. ඇයි? මගේ ගෙදර සේරම ජීවත් වෙන්න මං හින්දා මොකක්ද දැන් කරන්නේ? හරි. එන්නකෝ මාත් එක්ක යන්න කියලා. දැන් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේත් සමග කොසල් මහරජතුමාගේ මාලිගයට වැඩම කරලා මහරජතුමාට දැන් මේ කාරණේ සිහිපත් කළා. සිහිපත් කළාට පස්සේ මේ මහරජුරු අර ස්වාමීන් වහන්සේට කියා හිටියා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වහන්සේගේ පැවිදි ජීවිතය හොඳට ආරස්ස කරගන්න. ඒ ගෙදර අයගේ අවශ්‍ය කාරණා සියල්ල මං සපුරාලන්නම් කියලා පොරොන්දු වුණා. ඊට පස්සේ ගෙදර එන්න බිරිඳට දරුවන්ට අවශ්‍ය කරන කෑම බීම, හිඳුන් හිටුන් සියලු දේවල් රජමාලිගයෙන් සැපයුවා. මේ ස්වාමීන් වහන්සේ ප්‍රමාද නොවි බුදුරජාණන් වහන්සේගෙන් අවවාදම් ශාසනා ලබාගෙන දැඩි වීරියෙන් උතු නොපසුබට වීරියෙන් උන්වහන්සේ භාවනා කරලා සියලු කෙලෙසුන් නැසලා මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මෙන්න මේ තමයි මේ බලිවත් බෞද්ධීත සූත්‍රයේ සාරාංශය. එතකොට මේ සූත්‍ර ධර්මයෙන් අපට දෙන පණිවිඩය මොකක්ද? දෙන පණිවිඩය තමයි පින්නතුනි අපි මේ සංසාර ගමන් කරන ගමන ගැන හිතලා බැලුවාම අපි හැමෝම ණය ගන්නව ණය වෙනවා ණය වෙනවා ණය ගන්නවා. ණය ගෙවනවා. ජීවිතේ හිතලා බලන්න සෑම කටයුත්තකදීම අපි මොකද්ද කරන්නේ? ජීවිතේ කාට හරි ණය ගෙවනවා. හරක් හදනවා. බල්ලු හදනවා, බලල්ලු හදනවා, කුකුළු හදනවා, එළුව හදනවා ගෙවල් වලනේ. දැන් මේවා කරන අතරවාරෙදි මොකද මේ කරන්නේ? මේ අය අපිටම අයිති කරනවා. ඊළඟට අපට මොකද වෙන්නේ? අපි ඒ අයගේ නායකාර වෙනවා. ඊළඟට අපි ඒගොල්ලන්ට නායක වෙන්න පටන් ගන්නවා. මේක තමයි සසර ගමන. සසර ගමන මේක තමයි. අපි ඉපදිපදි මෙරි මෙරි යන භවයේදී අපි කරන්නේ හැමදාම ණය ගෙවනවා ණය වෙනවා කවදද මේ ණය ගෙවා අවසන් කරන්නේ? ඔන්න පිළිතුර මේ සූත්‍රය තුල. මේ ණය ගෙවා අවසන් කරන්නේ කවදද? ජීවිතේ හිතලා බලන්න. සදහවත් පින්නතුනි. ඔබ අප මේ පැමිණෙන ගමනේ ආරම්භය කවදද? දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේකට අනමතග්ගෝ යම් සංසාරෝකය. සංසාරයේ ආරම්භය අනන්තයි. අනන්ත අප්‍රමාණ ඈතකින්දලා එන ගමන. මේ සසර ගමන. ඒ සංසාර ගමනේදී අපි මොනව කරන්නේ නැද්ද? මොන කුසල් කරන්නේ නැද්ද? මොන අකුසල් කරන්නේ නැද්ද? මොන වගේ දේවල් හිතන්නේ නැද්ද? මොන වගේ ආත්මවල උපදින්නේ නැද්ද? කල්පනා කරලා බලන්න. එදා මේ බෞද්ධීතු සූත්‍රයේ සඳහන් වෙන විදිහට මේ බ්‍රාහ්මණය කියනවා මේ ගුණුන් 14 දෙනා නිසා මං ජීවත් වෙන්නේ කියලා. අපි සංසාර ගමනේ මෙහෙම කොච්චර අනුන්ට ණයගවල ඇද්ද? මේ ආත්මවල ඉපදිලා. දැන් ඔබ දන්නවා කාලියක්ෂණීය කතා නේද? ආත්මෙන් ආත්මයට පරිගණමින් පෙරලි පෙරලි ආපු හැටි. මේ ගමන ඇය විතරක්ද වෙවිලා තියෙන්නේ. නෑ අපි සංසාරේ මේ ගමන ඇවිල්ලා තියෙනවා. මේ සසර ගමන එතකොට සසර බිය ඇති වෙන්නේ නැද්ද? දැන් අද මේ ඉන්න ජීවිතෙන් ඊළඟට පියවර තබන්නේ කොහාටද කියලා? තීරණය Tamanට බාරයිනේ. අපි ඒකට සූදානමක් තියනවාද? අපේ හදවතින් නිමසා බලන්න. සමහර වෙලාවට අපි කියනවානේ මන්නම් මැරෙන්න බය නැහැ කිය. ඇත්තද? මරණය පැමිණිච්ච වෙලාවට තමයි ඔය බිය දැනෙන්නේ. ඇයි බිය දැනෙන්නේ? තමන් ගත කරපු ජීවිතය નિවරදිව ගත කළා නම් ධර්මාභෝධයෙන් ගත කළා නම් මරණයට බිය වෙන්න අවශ්‍ය නැහනේ. මරණයට බිය වෙන්න අවශ්‍ය නැහැ. සදාදරණීය රත්තරන් අම්ම කෙනෙකුට ආදරයෙන් සංග්‍රහ කරපු දියණියක්. ඇය මරණයටපත් වෙච්ච දවසේ බොහොම සතුටින් අම්මගේ අවසන් කටයුතු කළා. විදේශගතව ඉඳලා ආපු දියණිවරු ඈත ඉඳලා ආපු දරුවෝ හඬා වෙලපෙනවා මේ දියණියගෙන් අහුවා ඇයි ඔබ අම්මා නැති වෙච්ච සතුට විඳිනවද නෑ ඒ අම්මා ජීවත්ව සිටියේදී අම්මගේ පේන net දෙකට මම උපස්ථාන කළා මගෙන් කරන්න තියෙන අම්මාට කරන්න තියෙන උපස්ථානය මං ඉහළින්ම කළා ඒත් මරණය වළක්වන්න මට බෑ. ඒ මට සිද්ධ වෙනවා මගේ අම්මාට සිද්ධ වුණා වගේ. නමුත් මගේ යුතුයකම් ටික මම මැනවින් ඉටු කරපු නිසා මම සතුටින් ඉන්නවා. බලන්නකෝ කාරණය හදවතට එකතු කරලානේ. එතකොට මෙන්න මේ වගේ අපි මේ සංසාර ගමන පුරා මේ විදිහට එනවා. දැන් ඊළඟ වසරේ කුසගින්න නිවා ගන්න මේ වසරේ ඉඳලම ලෑස්ති වෙනවා. නේද? කුඹුරු අපුරලා ඒවට නැහිලා හදිසියවත් ගම් වතුරක් ආවොත් සියලු බලාපොරොත්තු වතුර යනවා. හදිසි නියඟයක් ආවොත් සියලු බලාපොරොත්තු නියඟයට යනවා. දැන් බලන්න මේ වගේ කොච්චර ජීවිතේ විඳලා තියනවද කියලා. ඊළඟ වසරට මේ සූදානම් වෙනවා. මේක සතුටක්ද? සංසාරේ මෙහෙම කී ආත්මයක් ඇවිල්ලා තියෙනවද? වනන්තරයේ මෝදිනෙගේ කුසියේ ඉපදෙලා ඒ ඉපදිලා ඉන්න වෙලාවේ ඒ පැටව මුල ගැහෙන්න අපි කියලා හිතමු. මෙලෝ එළිය දකින්න සූදානම් වෙනකොට කොටි දෙනගේ මෝට බිලි වෙනවා. මොකද්ද වෙන්නේ? මේ සතා මරාගෙනද කන්නේ? නෑ පණ පිටින් අල්ලගෙන ඇද ඇද කාලා දානවා. මේ වගේ අවස්ථාවකට සංසාරේ අපි මුණ ගැහෙන්නේ නැහැ කියලා හිතනවා. බුද්ධ දේශනාව ගත්තාම මේ ලෝක ධාතුවේ අපේ බුදුරජාණන් වහන්සේ වදාළනේ මව නොවෙච්ච කෙනෙක් පියා නොවෙච්ච කෙනෙක් සහෝදර නොවෙච්ච කෙනෙක් සහෝදරි නොවෙච්ච කෙනෙක් නැහැ කියලානේ මේ දේශනාව ගත්තාම අපි මේ සංසාරේ මොන මොන වගේ තැන්වල වැටෙන්නේ නැද්ද? කෝඹි ගොලකින් පිටත් වෙලා යන කෝඹි රංචුව කරතියාගෙන යන කෝඹි බිත්තර ටික බලන්න. මේ බිත්තරයක් තුළ මොකද දෙන්නේ? සතෙක්. ඔවගේ අවස්ථාවලට අපි මැදි වෙලා නැහැ කියලා හිතනවා. බුදුරජාණන් වහන්සේ කඩිකුලක් පෙන්නලා හේත ඇහුවා මහණෙනි බලන්න මේ කඩි සංචෝදිනා මෙතන සක්විති රජකම් නොකරපු කවුරුවත් නැහැ කියලා. කොහොමද වෙන්නේ? එතකොට මේ සංසාර ගමනේ අපි නූපන් ආත්මයක් තේ කියලා හිතනවාද? අනන්ත අප්‍රමාණ සංසාර ගමන් කරද්දී හැබැයි අද අපට ලැබිලා තියෙන ඔක්කන සම්පත්තිය මේ මොහොත මේ මොහොත තමයි ජීවිතයේ වැදගත්ම කාලය. මේ වෙලාවෙන් ප්‍රයෝජන නොගත්තොත් මොකද වෙන්නේ? අප්‍රමාදව අමත පදං කියලානේ බුද්ධ වචනේනේ. ප්‍රමාද නොවන්න. මොකද්ද ප්‍රමාද නොවී කරන්න තියෙන්නේ? මේ පංචස්කන්ධය පිළිබඳව සත්‍ය අවබෝධ කරගෙන කෙලෙස් නැති කරලා නිවන් අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න. මේකට අපි මුළු ජීවිතේ පුරාම අතීත සංසාරෙත් අපි අප්‍රමාණ බුදුරුන්ට මල් පුදලා ඇති, පහන් පුදලා ඇති, පූජාම් පවත්වලා ඇතිනේ. දැන් මේකෙන්ම වැඩි සාර්ථක වෙනවද? ඉවත් කළ යුතු දේවල්. අපි බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්න ඕන, උපහාර දක්වන්න ඕන, වන්දනා කරන්න ඕන, පුද පූජා පවත්වන්න ඕන. හැබැයි ඒවටම උපාදාන කරගෙන හිටියොත් එහෙම නිදහසක් ලැබෙන්නේ නැහැ. පින් සිද්ධ වෙයි. නේද? පිනක් සිද්ධ වෙයි අතීත සසරට සුගතිගාමී තත්වයක් ලැබේ. හැබැයි ගමන අවසන් වෙන්නේ නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ බුද්ධ වචනේ හොඳින් තේරුම් ගන්න. ඊළඟට බලන්න gedara dure ජීවත් වෙනකොට දැන් මම මුලින් සඳහන් කළා ලබන වසරේ ජීවත් වෙන්න මේ වසරේ ඉඳලා සූදානම් වෙනවා කියලා. දැන් මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? ජීවත් වෙනවා කියන්නේ යම් යම් කටයුතු වල යෙදෙනවා. මේ යෙදෙනවා කියන්නේ මොකක්ද? ජීවත් වෙන්න වෙහෙස දරනවා. ඒ ජීවත් වෙන්න වෙහෙස දාද්දී අපට සතුටක්ද ලැබෙන්නේ? නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ලෝකේ යන ගමනේ අපි අප්‍රමාණ බන්ධන හදාගෙන හදාගෙන හදාගෙන යනවා. මේ බන්ධන වලින් නිදහස් වෙන්නට ඕනේ. ඒ බන්ධන වලින් නිදහස් වෙන්නට නම් මොකද කරන්න ඕනේ? తాවකාලිකව ලබන සතුට පස්සේ කළා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඉන්න ඕනේ. ධර්මයට ඇවිල්ලා සසරේ ඇති තතු ඇති හැටියෙන් අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕනේ. සසරේ තියෙන බිය පිළිබඳ හිතලා බලන්න. නැවත නැවත උපදින සසර කවදාවත් සැනසීමට හේතු වෙන්නේ මොකද අද මේ මනුස්ස ජීවිතයේදී අපි යම් ඵලයක් නෙලා ගන්නට උත්සාහ නොකළොත් ඊළඟ භවය කොතැන කොහොම සකස් වේවිද කවුදයි දන්නේ. අද අපි පින්දහම් කර කර මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න කිය කියා හිටියට වැඩේ සරයයිද? එතනට යන්න අවශ්‍ය කරන සිත සකස් කරලා තියෙන්න ඕනේ. දීපංකර පාදමූලයට එනකොට අපේ මහබෝසතාණන් වහන්සේ නිවන් අවබෝධ කරන්න තරම් ශක්තිය හදාගෙන හිටියේ. අන්න ඒ වගේ ශක්තියක් අපි හදාගෙන තියෙන්න ඕනේ. ඒ හදාගන්න නම් මේ ජීවත් වෙන පරිසරය තුළ නොයෙක් නොයෙක් බන්ධන වලින් හැකි තාක් මිදලා ඒවායේ ස්වභාවය අවබෝධ කරගෙන අත්තරේ මේ කලාව ටික ටික පුහුණු කරන්න ඕනේ. පංචස්කන්ධයේ තිබෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මෙනෙහි කරලා සත්‍ය අවබෝධ කරගන්න කොමද්ද සත්‍ය චතුරාර්ය සත්‍ය උපන් සත්‍යයට උපන් ඔබට මට මේ ජීවිතේ පැමිණෙන්නේ දුකම හැර කිසිවක් නැහැ. සියලු සොයන් తాවකාලිකයි. తాවකාලික නවාතනක් විතරයි මේ. රජ වෙලා හිටියා සිංගන මිනිස්සෙක් වෙලා හිටියා ඔක්කොම ඉන්නේ తాවකාලික නවාතනක. මේ නවාතනේ ටික කලක් අපි කෙලිසෙල්ලම් කරලා විනෝදෙන් ජීවත් වෙලා තමන්ට ලැබිච්ච manussත්වය නොසලකා හැරියොත් ඊළඟට සිද්ධ වෙන්නේ ඊටත් වඩා පහළ තැනකට යන්න. ඒක නිසා මේ ලැබිච්ච සනයෙන් ප්‍රයෝජන ගන්න කියන එකයි මේ කතාවස්ත්‍රයෙන් කියන්නේ. භාරද්වාජ ගෝත්‍රික මේ බ්‍රාහ්මණයා ඒ මොහොතේම තීරණය කළා මම පැවිදි වෙන්න ඕනේ කියලා. මං කියන්නේ හැමෝටම පැවිදි වෙන්න කියලා. නමුත් කල්පනා කරලා බලන්න ලැබිච්ච සනයෙන් ප්‍රයෝජන අරගෙන අපි ගත වෙන හැම තත්පරයකදීම Tamanටත් සමාජයටත් හදාවඩා දෙඩි කළ සදාතනී රත්තරන් අම්මල තාත්තලට හැමෝටම සැනසෙල්ලක් ලැබෙන විදිහට මේ සමාජය තුල උතුම් මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්නට අදිෂ්ඨාන කර ගන්න ඕනේ. ඒකයි මේ බහුදීතු කියන සෝත් ධර්මයෙන් අපට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන්ට යෙදුනේ. ආකාශත්තාච භුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණාන් සංසයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය අමා නිවන් අවබෝධයම සැලසෙනවා ධර්මානුශාසනාව ප්‍රවැත් වූ දේශකයාණන් වහන්සේ කුරුවිට හල්පේ ශ්‍රී සාංගිකාරාම පුරාණ මහා විහාරයේ හොරණ වගවත්ත ශ්‍රී දේවරක්කිතාරාම පුරාණ මහා විහාරය යන උබේ විහාරයන් ආගමික සේවා කෘත්‍යාධිකාරී පූජ්‍යපාද මීවනපලාණී රතනසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු